හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි තරංගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරයට ආරම්භය ලබා දෙන විදිහට අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 13ක් තියෙනවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සක්මනී හිඳ වම දකුණ වශයෙන්ද ඔසවනවා යවනවා තබනවා වශයෙන්ද পায়ට දැනෙන රළු ගතිය සිනිඳු ගතිය උෂ්ණ සීතල තද ගතිය ආදී දැනෙන දේ නිරීක්ෂණය කරමි සතිය පිහිටුවා සක්මන කළ හැකිය සුළු වශයෙන් පිටත ගියත් එවේලෙහිම ගත හැකිය පර්යංක භාවනාව මම මෙසේ හිඳිනවා කියා භාවනාවට සුදුසු ආකාරයට වාඩි වී ආශ්වාසය ප්‍රශ්වාසය දිහා හොඳින් බලා සිටිමි. නාසයේ උඩුකෙළවරෙහි වාතයේ හැපෙන ආකාරයත් ආශ්වාසයේ කෙටි බවත් ප්‍රශ්වාසය දිග බවත් දැනේ. ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස දෙකම සංසිඳේ. හිසේ සිට දෙපතුල දක්වා බලමින් කය ගැන මෙනෙහි කරමි. මෙසේ කිරීමේදී ටික වේලාවකින් කයද සංසිඳේ. සංසිඳුන සිතින් ඉදිරිපස බලා සිටිමි. වරහන් තුල දෙනෙත් පියක්. ටික වේලාවකින් ඇඟ හිරිවැටෙන ගතියකින් පසුව නිින්ද ගොස් තිබිදුනාසේ නැතහොත් වතුරක ගිලී පිහිනා ගොස් නැතහොත් වතුරක ගිලී පිහිනා ගොස් වෙන තැනකින් මතුවන්නාසේ විටින් විට කිහිප වාරයක් සිදුවේයි. මට නිින්ද ගියේද නැත. අරමුණෙහි පිහිටා සිටියෙමි. පින්වත් ස්වාමීන් වහන්ස, කමඨහන් සුද්ධ කරන අන්තිම දිනයයි අපේ. ඉදිරියට භාවනා කරගෙන යාම සඳහා සුදුසු කමඨහනක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ලෝක සත්‍යයටම කරන මේ යහපත ඔබ වහන්සේගේ නිවනෙහි දොර හැරීමට යතුරුක්ම වේවා. ඔතන මේ විදිහට අපි අර භාවනා විදිහට කියලා දෙන උපදේශ ටික අනුගමනය කරලා ගියොත් අරූපය පිළිබඳව නැත්නම් බටහිර මානසික විද්‍යාව කියන දෙයට යටිහිත පිළිබඳව අපිට මේ ජීවිතේම දැක්කන්න පුළුවන්. ඉතින් යටිහිතට යන බින්ගේ තමයි ඔය අරමුණ ගෙවිගෙන යනකොට නින්දට වැටෙන්න දෙනතු හිටියොත් අපි යනව ලෝකයකට දන්නේ එතකොට මේ දන්න ලෝකේ අපේ තිබුණ අනන්‍යතාවය නැති වෙනවා, මාන්නක්කාරකම් නැති වෙනවා, අගයන් ආඩම්බරයක් නැති වෙනවා. ඉතින් මේක තමයි පිස්සු හැදෙනවා කියලා කියන්නේ භාවනා කරනකොට. කවුරු හරි නිවන බලාපොරොත්තු වෙනවා නම් මේක ලොකු ජාග්‍රහණයක්. අපි මේ අම්බ කරපු දේවල් වල මොනම අදාළතාවයක්වත් උතන් නැහැ. උතන අඩුවානේ නිින්ද ගිහිල්ලාද නැද්ද? ඉන්නවද නැද්ද? සංඥාව තියෙනවද නැද්ද කියන එකවත්. ඇයිති අර මේ ලෝකෙට ආස කරන එකට මේක මහා ව්‍යසනයක්. මේක මහා අර බොක්කේ ඉඳදී පෙකන වෙලේ කඩලා ගියා වගේ. නමුත් මේ විමුක්තිය හොයන කෙනාට හිතනවා මේ ලෝකෙ බින්දැද්දි මේ ලෝකෙන් අයින් කරලා ජීවත් වෙන්න පුළුවන්. මේකම නෙවෙයි නිවන කියන්නේ. මේකටත් එනවා ආය අර ලෝකෙටත් මේ දන්න ලෝකෙටත් එනවා වතුරේ පීනන ගිහලා ආයක තැනකින් මතුවෙනවා ආයට යනවා ආය මතුවෙනවා දී කාව වගේ ඒකට අපිට පේන ඕන්න මේ ලෝක ඔලූසගෙන ඉන්න පුළුවන් මේ විකාර බලන්න පුළුවන් ඕන්න නැත්තම් ඔලුව ඔටුව ගහගත්තා වගේ කාන්තාරේ දී කාව ඇතුළට ගියා වගේ ඔක්කොම අමතක කරලා දාලා Tamange මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් ඉතින් මේකේ ඉන්නකම් ওই නරිවන්දන් කණපින්දන් කතාහා ඉන්නවා කැමති වෙලා ආකාර පැත්තට ගිහිල්ලා ටටා බයි බයි කියලා පැත්තකට එනවා ඉතින් දෙකටම මේ ලෝකේ ඉන්න කක්කාවෙයි ඒ ලෝකේ තියෙන විවිධකට දෙකටම සමහිතේ එනකම් භාවනා කරා. ඒක ලේසි නෑ. මුගව දෙනෙක් හිතන එක මේ ලෝකේ හොඳයි අරක අසරණයි අනාතයි පාළුයි කියලා. එහෙම නැත්නම් හිතන එතන හරි විවේකයි මේක කක්කාවක් කියලා. ඔය දෙකම සමහිතේනකම් භාවනා කරන්න කොච්චර කල් අල්ලන්න පුළුවන් වේද? ඒවම හරි බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ මේක දැකපු කෙනාට විතරයි. මෙතන ඉන්න කවුරක් නොදක නෑ. ඒකට මේකට බයි පිරිත් නූල් ගැට ගහ ගහ තමයි හිටියේ. ඕකට බයි ඇපනූල් දා ගන්නවා. යන්ත්‍රය ඉල්ල ගන්න. එහෙම නැත්නම් පඳුරු අයින් කරනවා. අම්මෝ දන්නේ නැති ලෝකයකට ගියා. භූත දෝෂයක්ද දන්නේ නැහැ. හෝනියමක්ද දන්නේ නැහැ කීක කරෙන්න බලනවා. ඉතින් සාසනික ආලෝකේ ලබන්න නම් ওই පැත්තට යන්න ඕනේ. ආපහු එන්න ඕනේ. ආපහු යන්න ඕනේ. දියටින් යනවා ආයෝලෝසනවා ආයදියටනවා ආයෝලෝසනවා වගේ ලක්ෂ කෝටි වාරයක් කරන්න ඔළුව ඉස්සුවත් එකයි දියට හිටියත් එකයි. අන්නේ දෙක සමවර වෙනකම් භාවනා කරන්න කියන එක තමයි ප්‍රශ්නට උත්තරේ වශයෙන් කියන්නේ. තෙරුවන් සරණයි. අති ගෞරවනීය අති පූජනීය ස්වාමින් වහන්ස. ආනාපාන සති භාවනාවේ දිගු කලක සිට එක තැනක හිරවි සිටින මාහට ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව දත් උත්සාහයේ ඵලයක් ලෙස ඊයේ රාත්‍රියේත් අද උදේ පාන්දරත් පර්යංක භාවනාව අසාර්ථක විය. නමුත් මා සක්මන් භාවනාව ඊටා හොඳින් කරමි. ඊයේ ඔබ වහන්සේ මාගේ සක්මන් භාවනාව පිළිබඳ විස්තරේ ඊතා විසිතුරු බව පැවසූසේක. අසාර්ථක ප්‍රයත්න නිසා මැලවි සිටි මාහට මෙය මහත් ධෛර්යයකි. අද උදේ 10ට පමණද මා සාර්ථක සක්මනකින් පසු පර්යංකයේ සඳහා වාඩි උනේමි. කෙසේ හෝ හුස්මෙහිම එල්ලී සිටීමට මම දැඩි ලෙසම අදිටන් කර ගත්ෙමි. මට තිබුණු තදබල කරදරයේ ඌයේ ටික වේලාවකින් හුස්ම පිටපැන සැඟවී යාම නිසා කම්මැලිකමට වැටි භාවනාව නීරස වී මා නොදැනුවත්වම නිින්ද යාමය. දැඩි අදිෂ්ඨානයකින් පර්යංකයේ හිඳගත් මා හිඳගෙන සිටි ඉරියව්ව දෙස බලා සිටියෙමි. ඉරියව්වේ සිටින මාහට ආශ්වාසයත් ප්‍රශ්වාසයත් වැටහෙන්නට විය. නාසයට පිටතින් සුලන් ධාරාවක් මගේ නාස්පුඩු අග ගැටි නාස්පුඩු පුරවමින් නාසය තුලට ඇදී යන ආකාරය මම නිරීක්ෂණය කළෙමි. සුලන් ධාරාවේ වරහන් තුල ආශ්වාසයේ මුලමැද අග නිරීක්ෂණය සමගම නාසය තුල සිට සුලන් ධාරාවක් නාස්පුඩු පුරවාගෙන අවුත් පිටවන වාද මම නිරීක්ෂණය කළෙමි. එහිදී මුලමැද අග වටහාගත් අතර ආස්වාසයේ අග ප්‍රස්වාසයේ මුල නොවන බවත් ආස්වාසයේ අග හා ප්‍රස්වාසයේ මුල අතර හිඩසක් තිබෙන බවත් නිරීක්ෂණය කළෙමි. එසේම ආස්වාසයේ මුල හා ප්‍රස්වාසයේ අග අතරද වෙනසක් පවතින බව නිරීක්ෂණය කළෙමි. මෙසේ ආස්වාස 10ක් 15ක් පමණ නිරීක්ෂණය කරමින් සිටින අතර මා නොදැනුවත්වම හුස්ම තුනී වී නොදැනී ගියේය. මෙය මා අත්විඳ ඇති අත්දැකීමක් බැවින් සිත කලබල නොවි මා හොඳින් සතිමත් වීමි. ටික ටික මාගේ නලල වටා වේදනාවක් වරහන් තුල දැනීමක් ඇති වූ අතර මම මගේ නලල පෙදෙසට සිහිය යෙදුවෙමි. නලල වටා විසිතුරු වරහන් තුල මට වචනයෙන් විස්තර කළ නොහැකි වර්ණවත් ආලෝක කදම්බයේ කදම්බයක් තැටියක් ලෙස දිස්වේ. එය ටික ටික පුළුල් වී එක තලයක් බවට පත්විය. එම තලය පළවෙන ධානයේයි මම සිතුවෙමි. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා ලෙස එහි ගුණද මෙනෙහි කළෙමි. එය පැහැදිලි ආලෝක තලයක් ලෙස බොහෝ වේලාවක් නොසෙල්ව පැවතුනි. මගේ හුස්ම නතරව ඇත. අත්හි සැප වේදනාවක තදින් වෙලී ඇත. ටික වේලාවක් එසේ සිටි මට දෙවන ධානයේ සිහිපත්ව ආලෝක තලය ක්‍රමයෙන් විස්තරණය වී ඉහළට තල්ලුව නොසෙල්වෙන තලයක් ලෙස දිස්වන්නට විය. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ලෙස එහි ගුණ සිහි කෙලිමි. විනාඩි 5ක් පමණ සතිය එහි පවත්වමින් සිටින විට තුන්වන ධානයේ සිහිපත්වත්ම ආලෝක තලය තවත් පුළුල්ව ඉහළට තල්ලුය. එහි ගුණ සුඛ ඒකාග්‍රතාව ලෙස සිහිපත් කෙලිමි. මෙසේ සෑහෙන වේලාවක සිට තුන්වන ධානයේටද ඉන්පසු අෂ්ට සමාපත්තීන්ටද යාමට මට සිතුනි. එම එක් එක් සමාපත්තීන් සිහිකොට එම සමාපත්තීන්ටද මාගේ සතිය ගමන් කරනු මම සතියෙන් බලා සිටියෙමි. මෙම ධානයන් හා සමාපත්තීන් පිළිබඳ මම කලින් කියවා තිබූ බැවින් මේ අවස්ථාවේ එම මේ අවස්ථාවේ එම ඥාණය ප්‍රයෝජනයට ගැනීමට මට සිතුනි. එසේ ටික වේලාවක් සිට එම සමාපත්තීන්ගෙන් බැසීමට මට සිත්විය. එවිට නැවත ආලෝක තලය නලල වටාද ක්‍රමයෙන් නාසයෙන් සිට පහළට ඉලෑට පුරවමින් සුලන් ධාරාවක් මගේ උරකුහරය පුරවන ආකාරය මම සතියෙන් නිරීක්ෂණය කළෙමි. මෙවිට නැවත මාගේ ආශ්වාසය හා ප්‍රශ්වාසය වේගයෙන් සිදුවන ආකාරය මම ඊතා සතියෙන් බලා සිටියෙමි. උර කුහරය පුරා සුලන් ධාරා පිරෙන විට මට මහත් සැපයක් දැනුනි. මේ අවස්ථාවේ අතපය මා නොසිතාම සමහර විට ටික ටික සෙලවෙන්නට විය. මෙම අත්දැකීම හොඳින් අත්විඳින්නට මම නැවත හුස්ම කෙරෙහි අවධානය යොමු කොට පළවෙනි ධානයේ සිට ආකාසානංචායතනේ විඥානංචායතනේ ආදී සමාපත්තීන්ද අත්විඳෙමි. එවිට දෑසම සැඟවෙන ආකාරයේද නැවත සතියෙන් ධාන වලින් බසින විට හුස්ම ක්‍රියාත්මක වෙන ආකාරයේද අත්විඳෙමි. මෙසේ බොහෝ වේලාවක් මම එම භාවනා සුවය අත්විඳෙමි. එම සුවය අතහැර දාණයට වේලාව පැමිණියෙන් මට පර්යංකයෙන් නැගිටින්නට සිදුවිය. ගෞරවනීය ස්වාමින් වහන්ස මගේ භාවනාවේ දියුණුවට අවශ්‍ය උපදෙස් මට ලබා දෙන සීක්වා ඔබ වහන්සේට නිරෝගී සුවයක් සැපදායක ප්‍රතිපදාවෙන් මේ භවයේදීම නිවන් සුව අත්වේවා තෙරුවන් සරණයි ඒ වගේ අපි අර භාවනා කරගෙන ඉන්නකොට මේ වෙන වෙනස්කම් පුදුමාකාර තල රාශියක් තියෙනවා විපස්සනා පැත්තෙන් එක විදිහකට විපස්සනා ඥාන වශයෙන් සඳහන් කරනවා සමත පැත්තෙන් ධ්‍යාන වශයෙන් සඳහන් කරනවා ඒක හරීම අමාරුයි ප්‍රත්‍යක්ෂ කරලා කියන්නේ ඒක නිසා එකිනෙක එක අහගෙන නම් ඉන්න පුළුවන් හැබැයි මේක ඇත්තද බොරුවක්ද මේ හිතින් ගත්ත මායාවක්ද නැද්ද කියන එක මොන තාලෙන්වත් විශ්වාස කරන්න බෑ ඒ නිසා Tamanට කරන්න තියෙන්නේ මේක නැවත නැවත වෙන්න ආරින්න ලක්ෂ කෝටි වාරයක් වෙනකොට හරියට පාරක් දිගේ යන්න යන්න අහහා ගිය ගමන පහුවෙනකොට මේ අන්තිෙන් හැරෙන්න ඕනේ මේ අන්තිෙන් හැරෙන්න ඕනේ නැහැ කියලා හොඳටම දන්නවනේ ඒක වෙන්න නම් ඒ පාරම නැවත නැවත යන්න ඕනේ. ඒකට අපි කියනවා වශී කරනවා කියලා. ඉතින් මේ විදිහට ලක්ෂ වාරයක් වශී කරා. කරගෙන කරන යනකොට ওই කියන ඔය ප්‍රථම ධානයේ කියන தত্ত্বය හරීම එකම රාමුවක්ද නැත්නම් දවසින් දවසට වෙනස් වෙනවද? ඒ ශේෂ්ත්‍රය හරීම මේ අමාරුයි කියන්නේ පිට කෙනෙක්ගිකට අහුම්කන් දීලා තියා Tamandat අමාරුයි. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ නිකන් තල උපදේශයක් දීලා මේක නෙවෙයි කියලා හිතන්නේ කියලා. මේක නෙවෙයි මේක තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා මම නැවත නැවත මේකට ගිහිල්ලා බලන්න ඕනේ. අව탁සීරු කරන්න කියලා. අව탁සීරු කරලා ලක්ෂ කෝටි වාරයක් කරනකොට යාම ඔප්පු කරලා බින්නේ නෑ නෑ. හැමදාම පළවෙනි ධ්‍යානේ මේ ලකුණ තමයි. දෙවෙනි ධ්‍යානේ මේ ලකුණ තමයි. තුන්වෙනි ධ්‍යානේ මේ ලකුණ තමයි කියලා ඔය අතර වෙනස්කම ආදියට ආස්වාද ප්‍රසවාසය අතර වෙනස්කම වගේ තේරෙන්න පටන් ගන්න නම් ওই පාරේ ලක්ෂ වාරයක් යන්න ඕනේ. ඉතින් මේ විදිහට සතුටින් නම් කරන්නේ කරන්න පුළුවන්. මේක හොඳයි මට හොඳයි මේකෙන් ලොකු සාන්තියක් තියෙනවා කියලා වුණොත් ඒක කරන්න පුළුවන්. ඒ සඳහා කළ යුත්තේ මේ හොයාගත්ත පාර ලක්ෂ කෝටි වාරයක් සිද්ධ කරන එක තමයි වශීකරණ එක තමයි දෙන්න තියෙන උපදේශය. ප්‍රණාමයෙන් අවසරයි ස්වාමින් වහන්ස. සමූහ පර්යංක භාවනාව පස්වරු හුස්ම දීර්ඝයෙන් මෙන් පිට වූයේය. හුස්ම ආපසු ඇතුළු වීමත් එසේම විය. රාත්‍රී පර්යංක සමූහ භාවනාවෙන් තොරව ආශ්වාසය ප්‍රශ්වාසය දැනුනේ සාමාන්‍ය ලෙසිනි. හේතුව තීන මිද්දය නිසා. අලුයම පර්යංකයේ සමූහ භාවනාවෙන් තොරව ආනාපානයේද ඊතා දීර්ඝයෙන් නොවිය. සාමාන්‍ය විදිහෙන් දැනුනේය. අලුයම සක්මන් භාවනාව සමෝහ භාවනාවෙන් තොරව ආශ්වාසයේ දැනුනේ දීර්ඝ ලෙසිනි. ප්‍රාශ්වාසයේද එසේමය. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබීවා. මේ විදිහට අඩු ගානේ ආස්වාස්වාස දෙකේ මේ දිග කෙටි බව හෝ දකිමින් තව තවත් මේ වගේ බලන්න පුළුවන් ලකුණු වලට සාදරව බලන්න සක්මන් කරනකොට ආනාපානෙ බලන්න යන්න එපා. දක්මන් කරනකොට බලන වම තියෙන කොටයි දකුණ තියෙන කොට අතර වෙනසක් තියෙනවා. ඒ විදිහට මේ කොතනකින් හරි මේ හිතට මේ දෙකේ වෙනස අල්ලලා දුන්නේ නැත්නම් ඔය ලෙඩ කපුට වැල කන්නා වගේ ඔය භාවනා කරයි. කිසිම චාරයක්. කිසිම මේ සපේලා කියන්න බෑ. නිසා දිග කෙටි බව හරි කමන්නේ. බලන්න එන්නේ එන්නේ එන්නේ ආස්වාද ප්‍රසවාසයේ දිග කෙටි බව අඩු වෙනවද වැඩි වෙනවද එනිසා අල්ලගත්ත ලකුණ දිග කෙටි බව හෝ දීර්ඝ ආස්වාද ප්‍රසවාස දකිමින් හුස්ම රැලි කීයක් බලන්න පුළුවන් තප්පර කීයක් බලන්න පුළුවන් විනාඩි කීයක් බලන්න පුළුවන්ද කියලා මොකක් හරි ලකුණකින් ආනාපානෙමයි මේක කියලා සාති කරගත්තට පස්සේ වැඩි වේලාවක් බලන්න එතකොට අර අල්ලගත්ත ලකුණ දිග බව එන්නේ කෙටි වෙනවද දික් වෙනවද කියලා. එතකොට නම් ගමනක් තියෙනවා. නැත්නම් කෙරුවට කොනක් නැහැ වැඩි. දැන් මේ පටන් ගන්න තියෙන විදිය හොඳයි. මේ විදියට කොච්චර හුස්ම ගන්නක් බලන්න පුළුවන්ද බලන්න. හැබැයි පරියන්කේදී මිත සක්මනේදී ආනපන බලන්න යන්න එපා. සක්මනේ දන්න වම තියෙනකොට ඒක දකුණ නෙවෙයි කියලා දන්නේ කොහොමද? දකුණ තියෙනකොට වම නෙවෙයි කියලා දන්නේ කොහොමද කියන විදියට විස්තර බලලා ඒකත් වාර්තා කරන්න. අවසරයි ගරු ස්වාමින් වහන්ස පර්යංක භාවනාවේදී උදරයේ පිම්බීම හැකිලිම සියුම් වීගෙන එන විට මා හිත දිහා බලා සිටිමි. එවිට ශරීරයේ වේදනාවන් සහ බාහිර ශබ්ද කෙතරම් වැඩි වුවත් ඒවා හිතට පීඩාවක් නොදෙන අතර නමුත් විවිධ සිතුවිලි සිතට පැමිණේ. සිත පිට යයි. මෙය තරමක් හිතට කනගාටුවක් උපදවයි. මෙලෙස සිතුවිලියේම නිසා මා විසින් පර්යංක භාවනාවේදී හිත දිහා බලන මොහොතේදී සිත පිට යන විටම මුළු ශරීරයටම හිත යොමු කරමි. මෙම ක්‍රමයෙන් තරමක් දුරට සිතුවිලි ඒම අඩු කරගත හැකි විය. ස්වාමින් වහන්සේ මෙලෙස කළාට කමක් නැද්ද? තෙරුවන් සරණයි. මේ විදිහට හිත පිට යන්න ප්‍රධාන වශයෙන් මට බලපාන්නේ හිතවිලි කියලා දන්නවනේ ඒක විශාල සොයා ගැනීමක්. විශාල රෝග නිర్ణයක්. සද්ද නෙවෙයි, වේදනා නෙවෙයි, හිතවිලි. දෙක හිතවිල්ලකට පිට ගියාම පශ්චාත්තාප වෙනවා. මේක ධර්මතාවයක්. චිත්ත නියාමයක්. ඊට පස්සේ කයට හිත යොදපුවාම ආයතරයක් ගන්න පුළුවන්. ඒතකොට හිතවිලි එනවා අඩුයි. මේක ධර්මතාවයක්. චිත්ත නියාමයක්. ඉතින් මේක නැවත නැවතත් දක්නාසුලෝ බලන මිසක් හිත පිට යෑම හොඳ නැහැ. හිත පිට යන වෙනුවට සද්ද හොඳයි, වේදනාව හොඳයි මොකක්වත් එපා. මේ සොයාගත්ත දේ තහවුරු කරන්න. මේ තහවුරු කරන්න බැරි අපි මේවට යන්න ඉස්සෙල්ලා මේවා ගැන පශ්චාත්තාප වෙන්න, මේවා ගැන මතමතාන්තර මතිපතාන්තර පළ කරන්න ගියාම ඉබේ දිගෑරෙන භාවනාව විහිං අපි සංකීර්ණ කරනවා. ඒක නිසා ඒ සංකීර්ණ වෙන්න දෙන්න එපා. වැල යන පැත්තට මැත්ත ගහලා දෙන්න. අනිත් දවසෙත් බලන්න මගේ හිත පිට යන්නේ බොහෝ විට සද්දේ හිතවිලි වලටමද. කොච්චක් එක 100 කීයක විතර වගේ. හිතවිලි වලට යන හැම වෙලාවෙම පශ්චාත්තාප වෙනවාද? අඩු වෙනවද වැඩි වෙනවද? පශ්චාත්තාප වෙනවා වෙනුවට නැවත කයට හිත දාපුවාම කොච්චර ඉක්මනට ගන්න පුළුවන්ද? මෙන්න මේ තුනම නැවත දක්නාසුරට ගියොත් ඔන්න භාවනාවේ වැඩයක් වැඩෙනවා. තාමවත් දන්නේ නැත්නම් හිත පිට යන කාරණා මොකද්ද කියලාවත් කාලේනාස්ත්‍රීමත් තමයි වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි හිත පිට ගියාම පශ්චාත්තාප වෙනවයි කියන එකත් න්‍යාය ධර්මයක්. මගේ දෝෂයක්වත් කඩප්පුලිකමක්වත් නෙවෙයි. ඒක දැක ගන්න පුළුවන් නම් ධර්මතාවයක් දකින්න. ආන්න මේ විදිහට දකින්න දේ දකින්න විදිහට වාර්තා කරන්න පුරුදු වෙන්න. ඒකට හරීම ලේසි උපදෙස් දෙන්න. ඇත්තට උපදෙස් දෙන්න ඕනක මොකුත් නැහැ. ඕක දිගට කරා. ගරු ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම දැන් මෙතන හිඳිමි යනුවෙන් සිතා ඉඳ ගනිමි. ආනාපානීය තුනී වී ගොස්ය. කිසිත් නොකර බලා හිඳිමි. ශබ්ද ඇසේ. ඒවා ශබ්දයක් ලෙස සිතමි. ඇසෙන ශබ්ද නම් නොකරයි. ඒවා පැවති නැතිවනවත් සමගම තවත් ශබ්දයක් පැමිණේ. මේවා කෙරෙහි සතිමත් වෙමි. වේදනා විටින් විට මතුවේ. ඒවා කෙරෙහි සිත යොමු කරමි. සිතුවිලි බොහෝ නැත. මේවා දෙස සතිමත්ව බලා හිඳිමි. ටික වේලාවකදී පාළු නීරස බවක් සිතට දැනේ. පර්යංකයෙන් නැගිට යාමටද සිත්වේ. නමුත් එසේ නොකර විනාඩි 45ක් පමණ හිඳගෙන සිටිමි. සක්මන් භාවනාව નિરાයාසයෙන් සිදුවේ. කලින් මෙන් සක්මන කරගෙන යමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ওই විදිහට තමන්ගේ මූල කර්මස්ථානේ සංසිඳුණට පස්සේ ඒ මූල කර්මස්ථානේ සංසිද්ධිමත් විශාල ජයග්‍රහණයක්. ඒක මේ තටමැව්වට හරියන එකක් නෙවෙයි ගොඩාක් පෙරපින් තියෙන්න ඕනේ. තමන් ගත්ත අරමුණ දැක දැක දැන දැන ගෙවෙනවා පේන. එතකොට අනිත්‍යව ගොජ දාන්න ගන්න. ශබ්ද වේදනා හිතවිලි ගොජ එනවා. ඒකෙන් බලන්න මට මේ අයකනා ලියනවා මට හිතවිලි බාධාවක් නැත කියලා. ඉස්සර කරා කියනවා මට බාධා කරන්න හිතවිලි විතරයි කියලා. මෙයා කියනවට වේදනා සහ තද්ද ටිකක් බලපාන. එච්චර කරදරයක් නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ ආනපානේ මූල කර්මත්තන ගෙවුනට පස්සේ අපේ සංඥා වේදනා චේතනා කියන තුනෙන් මොකෙක් හරි ඔලූසනවා. ඒ ඔළුව උස්සන එකාගේ හැඩේ පේන්නේ ඌ දකින අරමුණෙන් තමයි. අපි තන මේ අරමුණ කරදර කරනවා කියලා නෑ අපේ හිතේ තියෙන එක්ක වේදන එක්ක සංඥා එක්ක සංස්කාර ඔළුව උස්සනවා. ඔළුව උස්සන එක ළඟ තියෙන මොකක් හරි අරමුණක් අහුලනවා. අරමුණෙන් තමයි අපි දැනගන්නේ මේ අහවලයි මේ කොක්ක අතනයි කොක්ක තියෙන්නේ කිය. ඉතින් ඒක බලා ගන්න භාවනා කරන කොච්චරක් ස්වයං විවේචනයක් තියෙන්න ඕනද කියලා බලන්න. Taman ගැනම දක්නාසුළු ගතිය. මේක වැරද්දට දාගත්තොත් මේකට බය වුණොත් කවදාකවත් අර වටිනා මේ Taman පිළිබඳව යථාර්ථය මතුවෙන්නේ නැහැ. දැක්කත් මතු වුණත් ගණන් ගන්නත් එපා. නැවත පෙන්වන්න අරින්න. නැවත තහවුරු කරන්න අරින්න. නැවත ප්‍රත්‍යක්ෂණය කරන්න අරින්න. ඒකට එයා මතක් කරලා පෙන්නාවි. මට හිතවිලි බාධාවක් නැහැ. මට තියෙන්නේ සද්ද බාධායි වේදනා බාධායි. නැත්තම් කියන්නේ මට තියෙන හිතවිලි බාධා විතරමයි. මට සද්ද බාධා නැහැ, වේදනා බාධා නැහැ. හිතවිලි බාධා නැහැ. සද්ද, තාව හිතවිලි, වේදනා. ඉතින් මේ විදිහට එක එකනාගේ මේ චරිතය මේ වார்த்தාවෙන් හෙලියුනේ නැත්නම් අහගෙන ඉන්න එක නම් කොහෙන් උපදෙස් දෙන්නද? මේක වසංගන්න තමයි මායයි. නිසා අදිෂ්ඨාන කරගන්න මායයට උඹන් ඡන්ද දෙන්නේ භාවනා කරනකොට වෙන දේ පූර්ව නිගමන නැතුව එහෙම ලියන්න. ඒකට අහගෙන ඉන්න එක හරි ලේසි තේරුම් ගන්න. ඇත්තටම කියනවා නම් දෙවෙන්නේ කොන්න තමන්ම මේ වார்த்தාව කියනකොට තමන්ටම තේරෙනවා මෙතන තමයි පරහ. පිටේ වනේ තියෙන වීම තමයි වඳුරට බය. මගේ වනේ තියෙන්නේ කොහෙද කියලා අල්ලගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේකම සාතික වෙන්න භාවනා කරන්න පුදුම ධර්මතා ලෝකේ තියෙනවා පටිච්ච සමුපාදේ තේරෙන්න පටන් ගනී. තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව පෙරට වඩා සිත ශක්තිමත් බව වැටහි ලනුපෙදුරේ වම් ලනුපෙදුරේ වම දකුණ පාද දෙකම වැලි මත පය තබනවා වාගේම සියුම් බවක් වැටහි සතියෙන් බොහෝ වේලාවක් කළ හැකිය පර්යංක භාවනාව පර්යංකයේ සිට දෙයස පියා බලා සිටිනවා ආශ්වාසයේ වම්නාස්පුඩුව තුලින් ඇතුළු වී ආපසු ප්‍රස්වාස විය. නමුත් හිත විසිරී ඇත. ඒ ආකාරයෙන් සෑහෙන කාලයක් ගත කර අපහසුවෙන් හිත මෙල්ල කරගත් පසු හුස්ම ඉහළට ගන්නා විට සිසිල්ව තේරේ. පහළට හෙළනා විට සුළු රස්නයකින් පහ වී යයි. ටික වේලාවකින් ආනාපානයේ දෙස බලා සිටිනා විට මුළු ශරීරයේම හිරිවැටි ඇති බව වැටහුණා. වම්නාස්පුඩුව ඇතුලේ තද දැවිල්ලක් ඇති වී සෑහෙන කාලයක් තිබුණා. සිහිය පිට ගියේ නැත. භාවනා කරන විට නිදිමත පැමිණෙන්නේම නැත. පොඩි වේදනාවක් දැනුණා. එය මෙනෙහි කළ විට එයත් පහවිය. වෙනත් කිසිම වෙනසක් මාහට වැටහුණේ නැත. මම බොහෝ වේලාවක් ඍජු කය සෙලවෙන්නේ නැතිව සිහියෙන්ම සිටිනා බව දනිමි. නමුත් ශරීරයේ තිගැස්සී නැවත ඍජුවම මට ඍජු බව පවතින බව මට වැටහුණි. මට අනුකම්පා කර උපදේශයක් පතමි. ඔබ වහන්සේ පතනා බෝධියකින් මේ අත්බැව් මේ ගෝර සසරින් අත් මිදේවා. තෙරුවන් සරණයි. මේකේ කියලා තියෙනවා මට නිජබද්ද ප්‍රශ්නයක් නැහැ. ඉරියව පවත්නවා කියලා. ඒ දෙක අතර තද්ද බල සම්බන්ධයක් තියෙනවා. භාවනාවට වාඩි වෙනකොටම තමන් ඉරියව්ව ආවට ගියාට අරගෙන කොන්දකට හේතු වෙලා ඇල්ලකට හේතු වෙලා පටන් ගත්තොත් බුදු විල්ල කෝ වෙතත් බුද්ධි විල්ල නම් වෙන්න ඉඩ තියෙනවා. ඒ තමයි භාවනා මධ්‍යස්ථානට ගියාම මේ එක එකන හේතු වෙන්න තියෙන ආසා. මේ ඥානන්ද සාන්තින කාලේ කියනවා බිත්ති ටික නොතිබුණා නම් තෑයන ගානක් නිවන් දැකලා කියලා. මේ බිත්ති තිබ්බ ගමන් බුදි වෙනවා. බිත්ති නැත්තම් බුදි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා භාවනා හරියන හැම වෙලාවෙම බලන්න තමන් ඉන්න ඉරියව්ව උජුං කායම් පනිදාය. මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. ඒ පල්ලංකං ආභුජිත්තා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. පල්ලංකම් ආපු චිත්තා තමගේ පල්ලඟ නැවත ප්‍රතිවීක්ෂණය කළ බලන්න මම ඉඳගෙන ඉන්න ඉරියව කොහොමද කියලා. මේක ටිකක් බාධායි ඇත්තටම සමාධියට. නමුත් දුර ගමනක් යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය හදනවා. ওই තින කොන්දේ අමාරුයි, කොන්දේ දනි සමාරුයි. සීරටම හේතුව හරියට ඉඳ ගන්න දන්නේ නැහැ. ඇවිදිනකොට හරියට කෙලින් ඇවිදින්න දන්නේ නැහැ. ඒ නිසා භාවනා හරියන වෙලාවේ සතිය පිහිටුපු වෙලාවේ මම හිටගෙන ඉන්නවා කියලා තේනවනේ හිටගෙන ඉන්න එක බලන්න ඊටපන්දමක් වගේ කෙලින් ඉන්නවාද කියලා. ඉඳගෙන ඉන්නකොට බලන්න පුළුවන් තරම් කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන්. අමාරු බව හැබැයි. නමුත් භාවනාව හරියන වෙලාවට එන අදිෂ්ඨානයත් එක්ක යන්න පුළුවන්. ඒකෝට තේිනව නිදිමත එන්නේ නැහැ. එහෙම නැත්තම් කොන්ද වැකටු වෙච්ච ගමන් නිදිමතට යනවා. හැබැයි සමාධිය තියෙන්න ඉඩ තියෙනවා. සතියක් තියෙන්න ඉඩ තියෙනවා. නමුත් නොබෝ වෙලාවකින් ඔය දෙකම නැති වෙනවා. ඒ නිසා මේ දෙක අතර බලන්න මට වේදනත් එච්චර ප්‍රශ්නයක් නැහැ කියලා තියෙනවා. මේ විදියට නැතිව ලියන්න අවශ්‍ය නැහැ. හොඳට බලන්න මේ වගේ සමනයකටපත් වෙනකොට පස්සම්බනේ වෙනකොට මගේ අර පටන් ගන්න එකලසට මොකද වෙන්නේ කියලා. ඉරියවට හිත දාන්න. ඉරියවට හිත දාන ඉන්නකොට ලු ලොකු සාංශ කියනවා බුදුහාමුදුරුවෝ දැකපුවාම පැයෙන් නිවන් දකින්නවා කියන්නේ ඉද්ද ගැහුවාගේ ඉඳගෙන භාවනා කරනකොට ඉරියව පවත්වනකොට බුදුහාමුදුරුවෝ බණ අහගෙන කොච්චර වේදනාවක් එනවද? කොච්චර බාහිර සද්ද එනවද මොනවකටත් යන්නේ නැහැ. ඒ ඉර්ධියක් නෙමෙයි මෙයා හිතාන ඉන්නේ මට හැමදාම බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ නැහැ. හම්බෙච්ච වෙලාවේ වේදනානුපසනාවක් කියන්නේ. චිත්තානුපසනාවක් කියන්නේ. බණත් එක්කයි සම්බන්ධයි. අන්න වගේ මේ මොහොත ක්ෂණය උපයාගත්තට පස්සේ තමයි බුදුන් ඉදිරි පිට ඉන්නේ ධර්ම ඉදිරි පිට ඉන්නේ සංඝයා ඉදිරි පිට ඉන්නේ සීලය ඉදිරි පිට ඉන්නේ කියලා හොඳට බලන්න ඉරියක්. එතකොට ඒකෙන්ම එල්ලේ සකස් කරලා දෙනවා. ඒ එල්ලේට සාසනයේ සඳහන් කරලා තියෙන්නේ අදිමොක්ක චෛතසිකය කියලා. ඊට තේරෙන පටන් ගන්නවා මේ සකස් කරගත්ත එල්ලේ හැට මට ඉස්සරහට මේ විදියට මානපන බලාගෙන යන්න පුළුවන් කියලා. විශ්වාසයක් කරනවා. ඒ විදිහට අර හරියන හරියන වෙලාවට පාදම සකස් කරලා දෙන එක ඇලයින්මන්ට්ස් හදලා දෙන එක එහෙම නැත්නම් මුළු පරස් හරින එක මේ වගේ ගියක් හදනකොට හැම තැනදීම කුණ්‍ය ගහ ගහ මුළු පරස් හරින්න ඕනේ නැත්නම් වහල දිහාට යනකොට ෆවුන්ඩේෂන් එකෙන් පිට මුළු පරස් හැර හැර හැර යන්න පටන් අරගත්තොත් දුර ගමනක් යන්න පුළුවන් හොඳයි තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්ස පර්යංකේ වාඩි වී ඇස් පියාගෙන සිත දිහා බැලීමෙන් භාවනාව ආරම්භ වූමා විනාඩි 5ක් පමණ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි මුල් පිම්බීම හා හැකිලිම ගොරෝසුව හා සාමාන්‍ය වේගයකින්ද පසුව ක්‍රමයෙන් තුනී වී වේගවත් වී දැනීම නොදැනී ගියේය ඉන්පසු සමස්තය දෙස බලා සිටි මා සිතුවිලි රූප හා ආලෝක ඒම හා යෑමද සිතුවිලි ඇතිවිට ප්‍රපංච කරන අයුරුත් නැවත ඉබේම ගොජය හා එක්වන අයුරුත් මනා සිහියෙන් යුතුව බලා සිටියෙමි. මෙසේ අද උදේ භාවනාවේදී විනාඩි 30ක් පමණ ගත වූ පසු පපුව මැදින් පටන්ගෙන මුළු ඇඟ පුරාම විහිදී යන මත්ගතියක්, කුල්මත් ගතියක් අත්විඳෙමි. මෙම මත්ගතිය උඩුතල්ලේ හා පපුවේ මැදින් පටන්ගෙන ශරීරයේ පුරා හැම සෛලයක් පාසා විහිදෙන අයුරු අත්විඳෙමි. විනාඩි 40ක් පමණ ගිය පසු තදබල දුක් වේදනා ඇති වුවද මෙම ප්‍රබෝධමත් ගතිය නිසා අසීරුවකින් තොරව ඒවා දිහා බලා සිටිය හැකි විය. පර්යංකේ පැය 1යි විනාඩි 20ක් විය. මෙම ප්‍රබෝධමත් ගතියට යටිසිතේ ආශාවක් ඇති බවත් වැටහුණත් මෙයද වෙනස් වන බව අත්විඳිමි. මීට මාස දෙකකට පමණ පෙර සිට මුළු ශරීරයේ පුරාම විදුලි ධාරා ගමන් කරන්නාසේ දැනුණද දැන් එය ක්‍රමයෙන් අඩු වී මෙම මත්ගතිය කුල්මත් ගතිය මතුවී ඇත. මෙම தત્ත්වය ඇති වූ විට එක දිගට දවස් 3ක් හෝ 4ක් භාවනා කළත් නොකළත් මුළු දවස පුරා පවතී. තෙරුවන් සරණයි. ඕක තමයි මත් කුඩු ගාවිච්ච කරන්නේ කට්ටිය. ඔය මත් ගතියට ආවම කල්ලල්ලා බොල්ලල්ලා ගහලල්ලා. අපිට මේ නිකන් හම්බ වෙන එකයි ජොලිය මේකේ තියෙන්නේ. බුදුහාමතුරු දෙන්නේ අපිට කුඩු සල්ලි වලට නෙවෙයි. ගහපල්ලා ආශික් එකේ හිටපල්ලා ආතල් එකේ හිටපල්ලා ඉච්චරයි තියෙන්නේ. ඒකට රූප බලන්න ඕනෙත් නැහැ, සද්දත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ, පහසත් නැහැ, ඇහත් නැහැ, කනත් නැහැ, දිවත් නැහැ, නාසයත් නැහැ. ෆුල් ආතල් එකේ ඉන්නවා. මේක දෙන්නකෝ දරුවන්ට ඔය එක එක ටොයිස් කිනල්ලා දෙනවට වැඩිය. දෙන්නේ කොහෙද මායි කාලක් දන්නේ මායි කාලා ගාව තිබුණොත් නේ මායි කියෝ ගාව තියෙනොත් නේ පොඩි උණු දෙන්න පුළුවන් උන්ට ඉතින් අර ප්ලාස්ටික් කෑලි චොක්ලට් කෑලි ගෙනත් දීලා ෂේප් කරන්න හදනවා. දීලා බලන්න මේක පොඩි එකට පොඩි එක පුදුමාකාර වශවිල්ලක් වශවිල්ල. අපි දීපු ලොකුම දෑවැද්ද බවටපත් වෙනවා. ඒ නිසා අපි මේක දෙන්න ගියාම අම්මලා තාත්තලා ඊර්ෂ්‍යා කරනවා අපට. ගුරුවරු ඊර්ෂ්‍යා කරනවා අපිට මේ දරුවන්ට ඕන දේ අපිවත් දන්නේ නැහැ නේ නිසා මේකයි බුදුහාමුදුරෝ සිද්ධාර්ථ කුමාරයා රාහුල හාමුදුරෝ අඬ ගහන ගිහිල්ලා දුන්නේ. කාර්යපුත්‍ර හාමුදුරන් කිව්වා මෙන්න මේක පැවිදි කරපන් කියලා දීපන් කියලා. අපේ අම්මලා ඌල්ලන අත් අවුරුද්ද අපේ කරගෙන ගිහිල්ලා කැටේ කිරිසුනවත් නැති වෙලාවේ කොහොම මහානකම් කරන්නද කියලා. ඕක ඉගෙන ගන්න හත් අවුරුද්දක් යන්න ඕනේ නැහැ. ඒ නිසා ඔය මත්ගතිය ඒකනම කුල්මත් ගතියත් කියලා දාලා තියෙනවා. ඉතින් ඕක නැති එකෙක් නෑ ලෝකේ. කුඩු ගහන එක විතරක් නෙවෙයි මත් වෙලා ඉන්නේ. බොන එක විතරක් නෙවෙයි මත් වෙලා ඉන්නේ. ස්ත්‍රී දූර්තය විතරක් නෙවෙයි මත් වෙලා ඉන්නේ. සූදු කෙලින එක විතරක් නෙවෙයි මත් හැම එකම මතේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දෙන්නේ නිර්ාමිෂ සුඛයක්. කෑවොත් ආයේ වරදින්නේ නෑ. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ ලෝකෙටත් ඇවිල්ලා මේ පිස්සු ටිකක් කෙලින්න. කෙල්ල පුළුවන් තරම් තමන්ගේ ලෝකේ ඒ හුදකලාව දෙන්න අරින්න එතකොට ඒක අපේ සෙකන්ඩ් නේචර් එක වෙනවා අපේ ප්‍රභාව ප්‍රകൃතිය බාටපත් වෙනවා මේ ලෝකේ ඉන්න විකාර වෙනුවට තමන් නිකම් හාව තමන්ගේ පැලැස්සට ගියා වගේ මුවා තමන්ගේ පැලැස්සට ගියා වගේ විවේක වෙන්න තැනක් හදා ගන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා. ඉතින් මේක හැදුනා නම් මේක වශී කරගන්න. කොහොම හිටියොත්ද කොහොම කතා කරොත්ද කොහොම ක්‍රියා කළොත්ද මේක වැඩි වෙන්නේ අන්නේ විජිත සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සකස් කරගන්න මේක මේකට අනුග්‍රහ වෙන විදිහට ඒක තමයි දෙන්න තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමින් වහන්ස මා පර්යංකේ සුව පහසුව වාඩි වී ඉරියව්ව වෙත සිත යොමු කරමි. අදිෂ්ඨානයේ යුතුව ආනාපානය දෙස බැලුවෙමි. වෙනදා ආශ්වාසය හා ප්‍රශ්වාසය පැහැදිලිව නොපෙනුනි. නමුත් මෙම පර්යංකෙහි ආශ්වාසය හා ප්‍රශ්වාසය ඊතා මැනවින් ප්‍රකට විය. ආශ්වාසයේ සිරස්ව ආශ්වාස වූ අතර නාස්පුඩු තුල පෙරලී ගමන් කරමින් ඇතුළු විය. ප්‍රාශ්වාසයේ ඊතරම් පෙරලි නොකොට පිටවී යන සැටි බලා සිටියෙමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර ඇති හිස්තැනද දුටුවෙමි. ආශ්වාසයේ සීතල බව හා ප්‍රශ්වාසයේ උණුසුම් බවද අත්දැක්කෙමි. සුලන් රැලි 7-8ක් පමණ එක දිගට බැලීමට හැකිවිය. එතෙක් ආනාපානයට හිත තැබූ හැම විටකම එය කෘතිමව දැනුණු මාහට මේ සුලන් රැලි 7-8 ඉතා සතුටක් ගෙන දුන්නේය. පසුව ආනාපානයේ නොපෙනී ගොස් සිත ඇතුළට නැමුණු වහාම හිස ඉදිරියට කඩා වැටි අවදියක් ඇතිවේ. එහිදී ආලෝකයක් පෙනෙන අතර කාම සංඥාද වරින් වර මතුවේ. වම සමාවන්න සක්මනේදී වම දකුණ වශයෙන් මෙනෙහි කොට සක්මන් කරන විට ලනුපැදුරේ ලොකු වඩි සහිත පාත්තේ ගමන් කරන අයුරින් ගමන දිස්විය. එයද නැවතම අත්දැකීමක් නිසා ඒ දෙස බොහෝ වේලා බලමින් සක්මනේ යෙදීමට හැකියිය. දකුණු පාදයේ ගමන ප්‍රකටව පෙනුන අතර වම් පාදයේ ගමන අපැහැදිලිව ගලා ගියේය. ගරු ස්වාමින් වහන්සේ භාවනාවේ ඉදිරි ගමනට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක අර මුල් ටිකේ විස්තර කරලා තියෙන විදිහට හුස්මේ ඇතුළේ වෙන හුස්මේ සහ පිට වෙන හුස්මේ දිග කෙටි බව පිළිබඳ විස්තරක් හොයලා බැලුවොත් අපිට ඊටාම දුකක් ආපු වෙලාවට අපි හිමීට හුස්ම ගන්න හා කාලා තායි බොහොම දිග හිමීට උසගන්නේ කපා හොස් කාලා අතන. අනික් වෙලාවල් වලට පිට වෙනවා හිමීට පිට වෙන්නේ ආශාසි හයියෙන් සිද්ධ වෙනවා. ඉතින් මේ අපේ හිතේ තියෙන ඉමෝෂන් එක බලන්න පුළුවන් හුස්මෙන්. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න වෙලාවට ආශාස වේලාව සහ ප්‍රසවාස වේලාව සමානයි. ඒක නිසා ප්‍රාණයාමවලදී උගන්වනවා 1 2 3 4 කියලා ආශාස කරන්න 1 2 3 4 කියලා නතර කරන්න 1 2 3 4 කියලා පිට කරන්න ආය 1 2 3 4 කියලා නතර වෙයි ආය 1 2 3 කියලා උස්සන්න. ඇතුල් වීම කරන්න. ඉතින් මෙහෙම කරනවා නම් දවසට 7ක් කරන්න කියනවා සෞඛ්‍ය සම්බන්ධ වෙනවා. ස්වභාවය නම් අරක තමයි. සුවාසියarn වෙලාවට ඕක තමයි ඉතින් මැරෙන ක්‍රමය. ඕක නාඩි වලත් තියෙනවා. නාඩියට අත තිබ්බට පස්සේ ඒක පණින හැටියෙන් කියතයි දවස් 7ක් මැරෙනවා කිය. මම නම් බලලා නැහැ මං අහලා තියෙනවා. ඒ නිසා අපි මේ හුස්ම දන්නේ නැතුව මේ බෙහෙත් බොණ්ඩයි දොස්ලා පිටිපස්සේ යණ්ඩයි නටන නැටිල දිහා බලනකොට හුස්ම දිහා පොඩ්ඩක් බලන්න මේ මොකද වෙන්නේ කියලා ඒකේ ඔක්කොම චර්යාව තියෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ නිකා සඳහන් කර තිනවා දීගං ආස්ස සන්තෝ දීගං ආස්ස සාමීති පජානාති. රසං ආස්ස සන්තෝ රසං ආස්ස සාමීති පජානාති. අපිට මේක පේන්නේ මරණ චිත්තක්ෂණේ විතරයි. ඒ වෙලාවේ නම් සුවාසය ඇදලා හක් කාලේ මැරලා යනවා. ළඟ ඉන්න කටියට නිකන් හුලං ගියා වගේ වෙනවා. අර මනුස්සයලත් පේනවා අම්මෝ දැන් නම් වැඩේ સમાප්තයි කියලා. ඉන්නකම් එක එක්ක කවදාවත් බුදුන් නොකියුවොත් ආනාපානයක් බලයිද? කවදාවත් නැහැ කියලා බුදුහාමුදුරුවෝම කියනවා. බුදුන් නොහිටින්න එක එක්කත් එකියක්වත් මේ හුස්මෙන් තමයි සේරම රහස් ටික තියෙන්නේ කියලා එක බලන්න ඒකෙන්ද ගන්න දැන් බලන්න සුදු ඇඳගෙන බාපණ දාගෙන අනුන් දෙන බතක් කාලා දවස් කීයක් නටන්න උනාද කියලා මේ තමයි හුස්ම ටික බලන්න ඕකද බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් උගන්වන්නේ ඕකද 84000 ධර්මස්කන්ධය කියන්නේ. ඒක වුණත් මේකවත් ගන්න බෑ. කවුරක්වත් හිතන්නේ මේ හුළඟේ ඔච්චර ගැඹුරක් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා ලාභ සත්කාර දිගේ යනවා. අර ඩොලර් හොයනවා, අර කොහොයනවා, මේක හොයනවා. අන්තිමට හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. මැරලා බලනකොට හා අන්තිම හුස්ම යනකොට විතරයි දන්නේ වැඩේ સમાප්තයි. ඊට පස්සේ ඉතින් අර කරපු සේරම ඉවරයි. ඒ නිසා පුළුවන් තරම් බලන්න හුස්ම යන්න ඇරලා මගේ හුස්ම ඇට ගන්න කොච්චර වෙලා යනද, තියාගෙන ඉන්න කොච්චර යනද, පිට කරන්න කොච්චර යනද, ආයෙ තියාගෙන ඉන්න කොච්චර යනද. මේක කරන එක නම් ප්‍රාණයාම කියන්නේ බුදුන්සේ ප්‍රාණයාම උගන්වන්නේ නැහැ. බුදුන්සේ ආනපානිය උගන්වන්නේ. උඹේ උස්මේ හැදේ බලාපං. ආස්වාසේ ප්‍රස්වාසේ වෙනස් වෙන හැටි බලාපං. ඒක තුලම තියෙන ප්‍රතිපදා. ඉතින් මේ මේ වගේ කෙනෙකුට සතුටුයි මොකද දවස් ගාණක් බැලුව බැලුව පෙනුන්නේ නැහැ. දැන් පෙනිච් එක හරි විසිතුරුයි. හරියට නිකන් මැජික් එකක් දැක්කා වගේ. නිකන් මේ තමන්ගේ හුස්ම බලන එක. අනේ මානවයාට වෙලා තියෙන අමනකම පොඩක් හිතක්. අපි මේ ලෝකෙට ආවට පස්සේ හම්බෙච්ච දේවල් බදාගෙන අනන ඇනිල්ලත් ජීවිතේට අත්‍යන්ත වූ හුස්ම ටික අමතක කිරීමක් දිහා බලනකොට අපිට එන දුක් මදි. මේිට වැඩිය මඩුවලි ගොලින් ගහන්න ඕනේ වල් වෛර බලුවෙන්ද. මේ වාගේ අපන જાතියක් කියලා. ගහන්න වටින්නෙත් නෑ. ඉතින් දවස් හතරක් මහන්සිලු ගන්න පුළුවන්. ඒ නිසා අපි කියමු ඕම කරගෙන යන්නයි කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනික යෝගිනියක් වෙමි. මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. මා පර්යංක භාවනාවට තැම්පත් වී සමබරව වාඩි වී සියල්ල අමතක කර දෙයස් වසාගෙන පිම්බීම හැකිලිම කෙරෙහි සිත් යොමු කළෙමි. එය හොඳින් නිරීක්ෂණය කරමින් සිටින අතර විනාඩි 15කින් පමණ පිම්බීම හැකිලිම නොදැනී ගොස් නින්දටපත් වේ. ඉන්පසු නින්ද බව දැන අවදිව නැවතත් පිම්බීම හැකිලිම කෙරෙහි අවධානය යොමු කළෙමි. කයෙහි ඇති වී නැති වී යන ස්වභාවය නිරීක්ෂණය කළෙමි. සක්මන් භාවනාව වැලිමලුවේ සක්මන් තීරුවේහි ඍජුව සිටගෙන සිත මන් දැන් මෙතන කියා සිතා වම දකුණ මෙනෙහි කරමින් සක්මන් කළෙමි. පැය භාගයක් පමණ සක්මන් කළ පසු යනවා නොවි යැවෙනවා වැනි ගතියක් ඇතිවේ. සක්මනේදී පාදවල දැනීම්ද නිරීක්ෂණය කළෙමි. මෙසේ ඉබේටම යැවෙන ගතියක් දැනුණත් දිගටම සක්මනෙහි යෙදුණෙමි. මේ මාර්ගයේ නිවැරදිදයි උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. ඒ කියන්නේ සක්මනට යාවීගෙන යනකොට යාදීගෙන යනකොට මේක කෙරෙන දෙයක් කරන දෙයකට වැඩිය කියලා තේරෙනවා. එහෙම නැත්නම් මේ ශරීරය ඇතුලේ කාරකයක් නැහැ, වේදකයක් නැහැ, විධායකයක් නැහැ, නේවාසිකයක් නැහැ. මොනවදෝ වෙනවා. ඉතින් ඒක අත්තරද්දක්ද භාවනාවේ හරියෑමක්ද? නැත්නම් මේක සතියේ තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට හිරිහැරයක්ද කියලා බැලුවොත් අන්න දැනගන්න පුළුවන්. මේ මේ කෙනා මේක දිහා බලන්නේ නැහැ. ඒ නිසා අපි මෙයා කැඳවු දුසාවියට බය. කැමැතිද දීපෙක නැත උසන්නේ. මේ මමයි මේ ප්‍රශ්නේ ලිව්වේ ලිව්වේ ලිව්වේ කරන කැමැතිද සභාවට ඉදිරිපත් වෙන්න. කැමැති නම් අපිට ඇදලා අරගෙන පෙන්නලා දෙන්න පුළුවන් අනික් අයටත් එක්ක මේ භාවනා කරනකොට. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි පළමුව ඔබ වහන්සේට දොහොත් මුදුනේ තබා තෙවරක් වන්දනා කරමි. පර්යංක භාවනාව සක්මනක් ඇතුව හෝ නැතුව ගිහින් වාඩි වෙමි. ආනාපානයට අතවත් තියන් නැතුව මේ ශාසන දායාදයේ විවේකය නිදහස මා කරා පැමිණෙයි වරහන් තුල අදුක්කම සුඛය දැස වසාගෙන ඔහි ඉන්නවා කුඩා කුඩා අංශු කෝටි ගාණක් පේනවා ඒ අංශු වරහන් තුල තිත් කුහරයක් ඇතුළට යනවා පේනවා එය කිහිප වතාවක්ම වුණාට පස්සේ මට තේරුණා මේ පේන්නේ මගේ හුස්ම ක්‍රියාවලියයි කියලා ධර්මය ගැන පුදුමාකාර සතුටක් ඇති වුණා ඊට පස්සේ මේ සුවසේ ඉන්නා විට මුළු ඇඟම ලණුවකින් වෙලලා වගේ ශරීරය හොලවන්න බැරි ගතියක් වගේ දැනුණා. ඒ දෙස බලාගෙන ඉඳද්දී තද කළුවරක් පෙනුණා. ඒ දෙසත් බලා හිඳිද්දී ලොකු නින්දකට වගේ ආවා නින්ද ගියා. නින්ද ගියා නොගියා වගේ තත්පර ගානයි නැවතත් අර අඳුරේ තිත්තික පෙනුණා. මේ පැයම දවන තවන පෙළෙන උම්මත්තක ගතියක් වගේ මේ සියල්ල දෙස සිත උපේක්ෂාවෙන් බලා සිටියා මේ වෙලාවේදී හුස්ම දැනෙන්නේ හතිය හැදුණු ලෙඩෙකුගේ වාගේ වරහන් තුල මැරෙන්න ආසන්න කෙනෙකුගේ වාගේ ඊළඟ පැයේ ශරීරයේ තනින් තන කිලිපොලා යන සතුටු ධාරා වලින් පිරීලා වම් අත බරට වගේ දැනුණා. ඒ සතුටු ධාරා වලින් ඒ හැම තැනකින්ම පොඩි පොඩි අවබෝධ ලැබෙනවා. දුකේ කෙලවර සතුටත් සතුටේ කෙලවර දුකත් ඒ දෙකම නැතිව අතරමැද තියෙන අදුක්කම සුවයත් දැන දැක ගන්න හැකි වුණා. මගේ භාවනාව දැන් මම නොවේ කරන්නේ ඒක සතිය බාර අරගෙන තියෙන්නේ. කිසිම අකුසලයකට වැටෙන්න දෙන්නේ නැතුව අරගෙන යනවා වැටුණත් නැගිටවගෙන යනවා. මගේ බුදුහාමුදුරුවෝ සියැසින්ම දැක දැක යනවා. හොඳ ශීලයක්, ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. මම ඒක ගත්තේ දෙමව්පියන්ගෙන් නොයි, දහමින්මයි. ඒ නිසා හොඳ ශ්‍රද්ධාවක් තුනුරුවන් කෙරෙහි තියෙනවා. ඇස් ඇරගෙන හිටියත් වහගෙන හිටියත් යමක් දිහා බලාගෙන ඉන්නා විට තිත් ගොඩක් වෙලා බොඳ වෙලා යනවා හැම දෙයක්ම හැම කෙනෙක්ම වරහන් තුල පන ඇති පන නැති සියල්ල එකම විදිහකට දකින විට මම කියලා අල්ලන්න නැතත් සමාවන්න සියල්ල එකම විදිහට දකින විට මම කියලා අල්ලන්න නැතත් තැනක් නැහැ. එත එහෙව් මේ ඔක්කොටම මම කියන්න ඕනේ. රැයට නිින්ද ගියාම මේ තිත් පර්යංකයට වඩා හොඳට පේනවා. ඇස්සරගෙන ඉඳද්දී හිත පුදුම අවදියකින් නිින්ද ඕනේ කයටයි. උදේ පහට ඇස් පියාගෙන උණු වතුර ටිකක් බිව්වා. ඒ වෙලාවේ මා ඉදිරියෙන් හිස් කබලක් පෙනී නොපෙනී ගියා. භාවනාවේ පැය ඉවර වෙලා මම බිම බලා සිටියා. දිග කෙස් ගහක් දැක්කා. ටික වේලාවකින් ඒක තිප්පේලියක් වගේ වුණා. මා ඉදිරියෙන් ඉන්න අය ඔබ වහන්සේ එකපාරටම සුදු පාටට පෙනිලා නැතුව යනවා. නැවතත් මම ඒක ඇස්වහගෙන බලනවා. ආයේ බලන්න බෑ. තව විස්තර අත්දකින්නවා ලියන්න බෑ. දිග වැඩි. කණ්ණාඩියෙන් දැක්ක ඉදිමිච්ච මූණ මම ආයෙ බැලුවේ නෑ. පෙර දින ලිපියෙන් උපුටා ගත්තෙමි. සක්මන් භාවනාව මගේ වම් කකුල පුලොන් මත වදිනවා වාගේ දැනුණා. වම් කකුල හොඳට පිහදාලා සක්මන් කළා. ඊට පස්සේ කකුල් දෙකටම ඒ පහස ටික වේලාවක් යනකම් දැනුණා. ඊට පස්සේ විශාල සතුටක් දැනුණා. අපිත් ස්වභාව ධර්මයේ නෑදෑයෝ කියලා වාගේ මෙයයි මගේ භාවනාව වරදක් ඇතොත් මට සිය දහස්වර සමාවී පහදා දෙන්න සංසාරේ කවදා හෝ මගෙන් ඔබ වහන්සේට යම් වරදක් වී ඇත්නම් මට සමාව ලැබීවා. කන ගහන ඔය ඔය සමාවල් මොකුත් නැහැ. අවුනොත් වැරද්දක් කරලා පතුරු යන්න ගන්න. මේ භවය ඔබ වහන්සේගේ අවසාන භවයම වේවා. සංසාරේ කවදර වැරද්දක් කරලා තිලවක් ගන්න. මම ඉස්කෝලේ යන කාලේ පහේ හයේ හතේ අටේ පන්ති වල අටේ පන්තිට පස්සේ ඇසෙම්බලි එකට ගිහිල්ලා හිටගෙන ඉන්නවා. ඉතින් එක එක සර්ලා ඇවිල්ලා පිස්සු කෙල්ල යනවා ඉතින්. මම අර පිටියේ දිහාම බලාගෙන ඉන්නවා. ඉන්නකොට මේක හේම බොඳ වෙලා යනවා. ආයෙසරයක් හැදෙනවා. ඉතින් ඇද්දක පිහලා බලනවා. ආයෙත් පස්සේ මම හිතන තියෙන තිතක් දිහා බලන ඉතියා. ඉතින් තිත විතරයි පිටේ නැති වෙන්නේ. ඔහොම බලනකොට මම හිතුවා මොකද්ද මේක මේක මගුලක් වෙනවා මේක ඇතුලේ. එතකොට අටේ ඒ කියන්නේ අවුරුදු 14ක විතර වයසේ. ඉතින් කාටවත් කියන්නත් ලැජ්ජයි කොහොමවත් මට ටික සාමාන්‍ය පිස්සු වගේ හිටියේ. ඉතින් පිස්සුනේ කොහොමඩක්වත්. පස්සේ බලනකොට මේ භාවනා කරන්න ඕනේ ඕක බලන්න. කට්ටිය හිතන මේ භාවනා විශාල අත්දැකීමක් කියලා නෑ. ඔක පේන එක වළක්වන්න තමයි මේ කෝලම් බල බල ඉන්නේ. කුයි එක දිහා බලන හිටියත් ඔච්චර තමයි. අර මෙල්බර්න් ඉන්න පොඩි කොල්ලෝ දෙන්නේ ඔය උගේ ලියුමක් මම ඇවිල්ලා කියවන්න මේවා මුල්ලේ. මුල් ලියනවා ලියවන මොකක්වත් නෑ. මේ නාගියෙකුට නාගිච්චියෙකුට මේක ගන්න මොන්න තරම් අමාරුද. හැබැයි වෙලා තියෙන ඔක ගත්තට පස්සේ ඉතින් දිගටම ඕක තමයි. මේක පේන එක වළක්වන්න තමයි අපි මේ මාල්ලි පොන්සේක අධ්‍යයයි ගාමිණි පොන්සේක අධ්‍යයයි බල බලයි. ඕන එකක් දිහා බලන්න. ඕන එකක් දිහා දිගට බලනකොට ඔය තමයි වෙන්නේ. අපිට වෙලා තියෙන එක බලාන ඉන්න බැරිකම. ඉතින් ඒක නිසා මම භාවනාවේ යන පාරේ අතරමඟ තියෙන හැතැප්ම කණුවගේ. මේවා පහු කරගෙන ගොඩාක් යන්න ඕනේ. ගියාට පස්සේ තේිනවා මේව අල්ලගෙන ඊර්ෂ්‍යා කරන්න, ක්‍රෝධ කරන්න, වෛර කරන්න, මාන කරන්න මොන තරම් පටලවිල්ලක් තියෙන්න ඕනද කියලා. බුදුජාන්සේ කුතිත්ත ලබ්බේ ලබ්බේත පටිඝං මේ වගේ දෙයකට වෛර කරන්න මේ තිත්කොඩකට වෛර කරන්න කොහෙන් ලබන්නද කියලා අහන උදාහරණ මොනතරම් මෝඩකමක් තියෙන්න ඕනද මේ කෙනෙක් මේ වැරද්ද කරනවා කියලා ඒ මනසට ආත්මයක් දාලා ඒකට වෛර කරන්නේ. මේ තිත්තික්කට. ඒ නිසා මේක කනකොට එනකොට යනකොට හැම තැනකදීම පේන විදිහට භාවනා කරනවා නම් යනකොට ලකුණක්වත් තියලා මැරණ එකක් නෑ ලෝකේ. ඉවරම කරගෙන යන්න පුළුවන්. ඒ නිසා දිගට බලන්න හැබැයි සංසාරයේ වැරද්දක් කරලා තිබුණොත් නම් හොම්බකට රිවර්ට් වෙන්න ගන්නවා. ඒව නම් හරියන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම සක්මනට ගොස් මම දැන් මෙතනෙයි සිතා ඉරියව්ව දෙස බලා සිටිමි සුළු වේලාවක් බලා හිඳ සක්මන ආරම්භ කරමි ලනුපැදුරේ තද ගතියද පයේ සිනිඳු ගතියද හොඳින් දැන ගතිමි සක්මන කොතෙක් වේලා බලා සිටියත් කරන්නේ කරවන්නේක් නැත කයටද කිසි අපහසුාවක් නොමැත පිට කෙනෙක්සේ මම සක්මන දෙස බලා සිටිමි පර්යංක භාවනාව මම පර්යංක භාවනාවට ගොස් මම දැන් මෙතන වාඩි වී සිටිනවා ටික වේලාවකට පසු කයේ කම්පන චංචල ගතිය සහ සිතුවිලි ඇතිවන බවද දනිමි වරින් වර හිස්තැන්ද දකිමි බොහෝ වේලාවකට කිසිවක් නොදැනී මම කය දෙස බලා ඉඳිමි සමහර පර්යංකවලදී සියුම් වේදනා දැනෙයි පසුව තදින් වේදනා දැනෙන්නට වී එහෙත් ඒ දෙස බලා හිඳීමට පුළුවනිය. ටික වේලාවකට පසු මොනවත් නොදැනී ගියේය. සමහර පර්යංකවලදී ගඟක් මෙන් සිතුවිලි ගලා ගලා එයි. මම නොවේයි මගේ ආත්මය නොවේ අතීත කර්ම අනාත්මයෙන් පැමිණෙන්නේ යයි සිතුවෙමි. ලෝභ ද්වේෂ දුරු වේවා ඇලීම් ගැටීම් හට නොගනිත්වායි සිතුවෙමි. පසුව කය දිහා බැලුවෙමි. කයේ කිසිදු අරමුණක් නැත. පින්වත් ස්වාමින් වහන්ස උපදේශ පතමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ මේ භවය අවසන් භවයම වේවා. මේ විදිහට ඉතින් අරමුණ නැති එක කරදරයක්ද ප්‍රශ්නයක්ද නැත්නම් භාවනා කිරීමේදී උත්තරයක්ද කියන එක තමයි ආන්න තියෙන්නේ. මේ විදිහට අරමුණක් නැති බව ප්‍රශ්නයක්ද නැත්නම් උත්තරයක්ද කියලා අහුවොත් මේ ලියුපෙකන කැමති දාත උසන්. මොකක් කියලාද කියන්නේ? මේ වෙච්ච දේ ඇබැග්ගියක් කරදරයක් අමලියක්ද නැත්නම් ලාභයක් ප්‍රයෝජනයක් උත්තරයක්ද? ඇහෙන්නේ නැහැ. ඔය තියෙන දා එමන උපදේශාන් යන්න එපා. ඒ ලාභෙ දිගට පවත්වන්න බෑ. උපදේශ අවශ්‍ය වෙන්නේ අබැග්ගයක් කරදරයක් අමලියක් වුණොත් නේ. මේක ලැබිච්ච උත්තරයක් නම් අපි ඉඳ ලැබිච්ච වෙලාවේ ගමන කරගන්න. දිගට බලන්න මේ தත්ත්වේ පුළුවන් තරම් වෙලා පවත්වන්න. එතකොට හිත විචින්ම විසුද්ධිය හොයාගන්න යන්න. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආධුනික යෝගිනියක් වෙමි. කාලය මදිවන නිසා කෙටියෙන් ලියමි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. පළමුව සමබරව වාඩි වී කය සැහැල්ලු කර සියල්ල අමතක කර දෙයස් වසාගෙන මම දැන් මෙතනයි සිතා ටික වේලාවක් බලා සිට හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමු කර ගතිමි. හුස්ම රැල්ලේ දීර්ඝ බව කෙටි බව නාස්කුහරවල ගැටෙමින් යන හැටි මුලැමැද අගහා විරාමය නිරීක්ෂණය කළෙමි. පැය භාගයක් පමණ පසු හුස්ම රැල්ල ක්‍රමයෙන් නොදැනී සංසිඳී ගියේය. ඊට පසු ටික වේලාවක් ඒ දෙස බලා සිටියෙමි. සංසිඳී ගිය පසුත් නැවතත් හුස්ම රැල්ල සොයා ඒ කෙරෙහි අවධානය යොමු කර නිරීක්ෂණය කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ භාවනා මාර්ගයේ නිවැරදිදයි උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ආධුනිකයෙක් වුණත් විස්තර ලියවිලා තියෙනවා. ඉතින් එතකොට ඒ සංසිඳුණාට පස්සේ නැවත හුස්ම හොයලා යන්නේ සංසිඳීම කරදරයක් පාළු ගතියක්, තනි ගතියක් වෙච්ච නිසාද එහෙම නැත්නම් ඇයි මේ සංසිද්ධියම බුද්ධ විදින් නැති කියලා බලන්න. මේ මේකෙන් අදහස් කරන්නේ අනිත් දවසේ සංසිද්ධියමට ලෑස්තිලා යන්න. ගිහිල්ලා ඔකට ආයකයක දාසි දාන්න නැතුව බුදියන් ඉන්න කොටියට බුදියන් අරින්න. අවශ්‍ය ගන්න නැතුව ඉන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ නිසා ඒකට සූදානමින් යන්න කියලා කියනවා. උණු අපි බලාපොරොත්තු වෙච්ච කාලය සමාප්තයි. ප්‍රශ්න විචාරතුක වැඩපිළිවෙලව සටහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි යනවා සක්මන් භාවනාවකට. තුනට නැවත රැස් වෙනවා අපි. පරියංක භාවනාවට ඒ අනුව අපේ සතිವಾರි સમાપ્ત කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි